ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස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 පින්නතුනි මේ ධර්ම දේශනාව මේ දේශනා මාලාවේ තවත් එක දේශනාවක් හැටියට තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනා මාලාවේදී මහා සේහනාද සූත්‍රය ඇසුරු කරගෙන තථාගත බල පිළිබඳව තමයි සාකච්ඡා කළේ. මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හත්වෙනි තථාගත බලය. තථාගත බල 10ක් තියෙනවා. එයින් 6ක් අපි සාකච්ඡා කළා. මේ හත්වෙනි තථාගත බලය. මොකද්ද මේ හත්වෙනි තථාගත බලය? ධානාදීන්ගේ සංකලේශාදිය දක්නා නුවණ තමයි හත්වෙනි තථාගත බලය. ඒ කාරණාව සිහිපත් කළා පුනචපරං සාරිපුත්‍ර තථාගතු ඥාන විමෝක්ක සමාධි සමාපatti නං සංකලේශං වෝදානං වුට්ටානං යථා භූතං පජානාති බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානාදී ධානන්ගේද රූපී රූපානි පස්සති යනාදීන් දේශිත අෂ්ට විමෝක්ෂයන්ගේද සවිතර්ක සවිචාර සමාධි ආදී තෙවදෑරුම් සමාධීන්ගේද ප්‍රථම ධාන සමාපත්‍ය ආදී නවවදෑරුම් සමාපත්තීන්ගේද සංකලේශ වෝදාන උත්ථාන දන්නා නුවණ තථාගත බලයේ බව එයින් දැක්වේ. ඒ කාරණාව පින්නතුනි සිහිපත් කරනවා මේ ධාන සහ අෂ්ට විමෝක්ෂ කියලා තැන් 8ක් පැහැදිලි කරලා තියෙනවා. ධාන සහ අෂ්ට විමෝක්ෂ කියලා තැන් 8ක් පැහැදිලි කරනවා මේ කාරණාවේදී. සමාධි සහ සමාපatti පිළිබඳව සංකලේසං වෝදානං බුට්ටානං. මොකද මේ සංකලේසං කියලා කියන්නේ? සමාධිය කිලිටු වීම. සංකලේසං කියලා කියන්නේ සමාධිය කිලිටු වීම. ඊළඟට වෝදානං කියලා කියවේ සමාධිය පිරිසිදු වීම. වුට්ටානං කියලා කියවේ ඒ සමාධියෙන් ඉන්න තැනින් අවදි වීම කියන කාරණා තුන මෙතන සඳහන් කළා. ආන් ඒ කාරණාව ඇත්ත ඇති හැටියටම භාග්‍යතුන් වහන්සේට පේනවා. සමාධිය කිලිට වීම, සමාධිය පිරිසිදු වීම, සමාධියෙන් අවදි වීම. ඒ කාරණාව වගේම අෂ්ට විමෝක්ෂය කියන මේ කරුණ ඇති හැටියටම වෙනස් වෙනස් විදිහටම නෙමේ මේ මොහොතේ පවතින්නේ කොයි ආකාරයෙන්ද ඇත්ත ඇති හැටියටම දකින්න භාග්‍යතුන් වහන්සේට ඇති හැකියාව තමයි මෙන්න මේ ධානාදීන්ගේ සංකිලේශාදී දක්නා නුවණ කියලා මෙතන සඳහන් කරන්නේ. ඒ කාරණාවට පැහැදිලි කිරීමක් හැටියට මෙතන සඳහන් කරනවා සමහර කෙනෙක් කර්මස්ථානයක් අරගෙන භාවනාවකට සූදානම් වුණාම ඔහු අරගත්තේ කර්මස්ථානයක් හැටියට කර්මස්ථානයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔහු කර්මස්ථානය කියලා හිතාගෙන ඉන්නවා. තව කෙනෙක් කර්මස්ථානයක් අරගන්නවා නමුත් ඔහු හිතන්නේ මේක නියම කර්මස්ථානය නෙමෙයි කියලා. මුල් කෙනාට කර්මස්ථානය හම්බ වෙලා නැහැ. කර්මස්ථානයක් කියලා හිතාගෙන ඉන්නවා. දෙවනි කෙනාට කර්මස්ථානය හම්බ වෙලා තියෙනවා. එයා කර්මස්ථානය නෙමෙයි කියලා කල්පනා කර කර ඉන්නවා. තවත් කෙනෙකුට සමාධිය හම්බ වෙලා තියෙනවා. නමුත් ඔහු සමාධිය අඳුරන්නේ නැහැ. තව කෙනෙකුට සමාධිය හම්බ වෙලා නැහැ. ඒ පුද්ගලයාගේ කල්පනාව නමුත් මට සමාධිය තියෙනවා කියලා. ඔහුට සමාධිය නැහැ. ඔහු තියෙනවා කියලා හිතනවා. තව කෙනෙකුට තියෙනවා ඔහු කල්පනා කරනවා නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද මේ සමාධිය? ඒ නිසා සඳහන් කරනවා Taman කර්මස්ථානයක් වඩමින් ඒ කර්මස්ථානයේ සිටති. අකර්මස්ථානයක් වඩමින් ඒ කර්මස්ථානයේ සිටති. සමහර විට භාවනාවෙහි යෙදී සිටින අතර ඇතැම් හෝ නිින්දට වැටිති. සමහර අය භාවනා කරන ගමන් සමහර අයට නිින්ද යනවා. සෑහෙන වෙලාවක් ඒ ඉරියව්වෙම නිින්දෙන් ඉඳලා අවදි වෙනවා. ඒ පුජ්‍යලයා හිතනවා මම සමාධියකට සමවැදුණා කියලා. 아무ත් ඔහු ඉඳලා තියෙන්නේ ඉඳලා තියෙන්නේ නින්දක. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා. නින්ද ධානය යයි සිතා ගැනීම ඇතම් කෙනෙක් කල්පනා කරනවා. ඒ නිසා සඳහන් කරනවා ඇතම් සමාධි මේ විදිහට බොහෝ දෙනා පවත්නවා කියලා. නින්දටපත් වෙලා සමාධියක් ලැබුවා කියලා සමාධිගත වුණා කියලා සමාධි සුවයක් වින්ද කියලා රැවටීමකට ලක් වෙනවා බොහෝ දෙනා. සමත් තවත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ මෙන්න මේ ඒ ඒ පුජ්‍යලයන්ගේ මේ ස්වභාවය මනාවම දැක්කා. සමහර අය සමාධියට ඇවිල්ලා නැතුව සමාධියට ආවා කියලා හිතනවා. සමහර අය සමාධියට ඇවිල්ලා ඉන්නවා සමාධිය නැහැ කියලා හිතනවා. සමහර අයට නිින්ද ගියපු නිසා එයා සමාධියට ආවා කියලා කල්පනා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පුජ්‍යලයාගේ సంతానගතව තියෙන මෙන්න මේ ස්වභාවයන් මනාව හරියටම දැකලා මේ පුද්ගලයා සමාධියට ආවද? ඔහුට සමාධිය තියනවද? ඔහුගේ සමාධිය හොඳද? ඔහුගේ සමාධිය පිරිසිදුද? ඔහුට සමාධියෙන් අවදි වෙන්න පුළුවන්ද? කියන කාරණාව බුදුරජාණන් වහන්සේට දකින්න තිබිච්ච හැකියාව තරම් හැකියාවක් මේ ලෝකයේ වෙන කාටවත් තිබෙන්නේ නැහැ කියන කරුණ පැහැදිලි කිරීම තමයි මේ හත්වෙනි තථාගත බලයෙන් සඳහන් කරන්නේ. එතකොට එක එක්කෙනාගේ මේ සමාධීන් පිළිබඳව දැනගන්න බුදුරජාණන් වහන්සේට කොහොම සමාධියක් තියෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කොහොම සමාධියට සමවදින්නේ නැද්ද? සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සමවදින සමාධීන් ප්‍රමාණය කොච්චර වෙනවද? කෝටි ලක්ෂ 24ක් කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ සමවදින සමාධීන් ප්‍රමාණය කෝටි ලක්ෂ 24ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒතරම්ම සමාධියක් බුදුරජාණන් වහන්සේට තිබුණා මේ ලෝකේ තවත් කෙනෙකුට ළඟා වෙන්නවත් බැරි ආකාරයේ සමාධියක් තමයි භාග්‍යතුන් වහන්සේ සතුව තිබිච්ච සමාධිය. එනතුනේ කාරණාවේදී සඳහන් කරනවා යම් පුද්ගලෙක් එනතම් මේ හත්වෙනි තථාගත බලය පිළිබඳව හිතනකොට තථාගත බල 10ක් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ ධානාදීන් පිළිබඳව සඳහන් කරන හත්වෙනි තථාගත බලය මේ තථාගත බල 10න් එකකට මේ ලෝකේ යම් කෙනෙකුට එන්න පුළුවන් වුණොත් මේ දේශනාවේ අපි මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ අට පිරිස මැද සිංහනාද කරනවා කියලා. මෙන්න මේ අට පිරිස මැද සියලු දෙනා අභිභවනය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා එකකට එන්න පුළුවන් නම් මේ බල 10න් එකකට එන්න පුළුවන් නම් මේ අට පිරිසටම වඩා ඉහළයි. ඒතකොට හිතන්නකෝ භාග්‍යතුන් වහන්සේට එහෙම බල 10ක් තියෙනවා කියලා කියහම අපිට මේ සම්මා සම්බුද්ධ කියන මහෞත්මයන්න් වහන්සේ පිළිබඳව කවදාවත් හිතලා ඉවර කරන්න පුළුවන්ද? අට පිරිස මැද. එහෙනම් මේ පින්නතට දැන් අට පිරිස මතක ඇති සමහර වෙලාවට. මනුස්ස ලෝකයේ හතර පිරිසයි. දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසයි. මනුස්ස ලෝකයේ හතර පිරිස, ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස. එතකොට මේ අය කොයිතරම් බලවත්ද කියන කාරණාව වෙනම පැහැදිලි කළා. ශාස්ත්‍රීයවරු කියලා කියන්නේ රජවරුන්ට. එදා රජවරු කොච්චර බලවත්ද? රජුරු කියලා කියන්නේ රටේ අයිතිකාරයා. රටේ අයිතිකාරයා කියලා කියන්නේ ඒකට අපි ඇරලද? අපෙත් අයිතිකාරයා. ඒ නිසා රජුරවන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. විරුද්ධව නැගී හිටින්න පුළුවන් අය ඉන්නවද? නෑ. පාලකයන්ට විරුද්ධ වෙන්න පුළුවන් අය ඉන්නවා. නියෝජිතයන්ට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට අයිතිකාරයට විරුද්ධ වෙන්න අයිතිකාරයට විරුද්ධ වෙන්න බෑ. එහෙනම් රජු කියන්නේ රටේ අයිතිකාරයා. අතිශයින්ම සාහසිකයි. රජු මුණ ගැහෙන්න යන කෙනෙකුගේ අත කපලා ගෙදර යවුවොත් රජුට විරුද්ධ උද්ඝෝෂණ කරන්න කවුරුවත් ලෝකේ නෑ. අත කැපිච්ච බව බාර අරගෙන තමම්ම පාඩුවයි වේදනාවයි විඳගන්න එකයි තියෙන්නේ. ශාස්ත්‍රීය පිරිස කියලා කියන්නේ එහෙම පිරිසක්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රීය පිරිසට වඩා ඉහළින් වැඩ ඉන්නේ. බ්‍රාහ්මණ පිරිස, බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ සියලුම ශිල්ප ඥානයන්ගෙන් පොහසත් අය. අහවල් දේ බෑ කියලා දෙයක්, අහවල් දේ බෑ කියලා දෙයක් නෑ. අද හැටියට සඳහන් කළොත් විද්‍යාඥයෙක් වගේ. හැබැයි අතීතයේ බ්‍රාහ්මණයෙකුට තිබිච්ච අවබෝධයෙන් එක අවබෝධයක් තිබුණා නම් අද කෙනෙකුට එයා මේ පිළිබඳව සකල විද්‍යාවන් පිළිබඳව අවබෝධය ලැබුවා හා සමාන වෙනවා. ඒ තරම් පුදුම දැනුමක්. අද විද්‍යාඥයෝ කියලා කියවට එක එක දේවල් වලට එක එක විද්‍යාඥයෝ ඉන්නවනේ. තාරකා විද්‍යාඥයෝ කියහම තාරකා පිළිබඳ විතරයි. භූවිද්‍යාඥයෝ කියලා කියහම මහ පොළොව පිළිබඳ විතරයි. මේ වාගේ එක එක විද්‍යාඥයෝ ඉන්නේ. නමුත් අතීතයේ එක බ්‍රාහ්මණයෙක් එක බ්‍රාහ්මණයෙක් ගත්තාම එයා මේ සියලුම දේවල් පිළිබඳව දැනුම තිබුණා. වැඩකම් කරන්න ගියහම කාට හරි වෛද්‍ය කර්මයක් කරන්න ගියොත් සර්වාංගිකම වෙදකම් කරන්න දන්නවා. අද අපි එහෙමයි දකිනවා හුඟ හුඟ අඩුයි. වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඇස් වලට ප්‍රතිකාර කරන්න එක්කෙනෙක් ඉන්නවා. උගුරට කනට නාසයට ප්‍රතිකාර කරන තව කෙනෙක් ඉන්නවා. ශරීරයේ බාහිර රෝග වලට ප්‍රතිකාර කරන තව පිරිසක් ඉන්නවා. හෘද රෝග පිළිබඳව තව පිරිසක්. එහෙනම් මේ ශරීරයේ එක එක අංග පිළිබඳව කටයුතු කරන්න එක එක වෛද්‍යවරු වගේ. නමුත් එදා කාලේ බ්‍රාහමණයා කියලා කිව්වේ ඒ බ්‍රාහමණයෙකුට එහෙම ભેදයක් නැහැ. එයා අවශ්‍ය කුමිතද සකලාංගයටම දෙකන කරනවා. පුදුමාකාර දැනුමක් කියලා සඳහන් කළේ ඒකයි අන්න ඒ දැනුමුත්තන්ට වඩා භාග්‍යතුන් වහන්සේ බොහොම බොහොම ඉහළයි. ගෘහපති පිරිස කියලා කියන්නේ කෝටි ගණන් ධනෙ තියෙන අය. කෝටි ගණන් කියලා කියන්නේ සීමාවක් නැහැ ඒ දාස්කන්ධයේ. සඳහන් කරන ඇතැම් සිටුවරු ගාවට රජුගේ කෝටියක් විතර ජනගහනය අරගෙන ගියාම මාස ගාණක් ඛණ්ඩ දෙනවා කියලා. කෝටි ගාණකට මාස ගාණක් ඛණ්ඩ දෙනවා කියලා. ඒ වගේ ධනපතියෝ අමිල වස්තුවක් මිල කරන්න බැරි සීමාව හොයන්න බැරි වස්තුවක් ඒගොල්ලෝ සතුව තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ එවන් ධනපතින්ට වඩා බොහොම ඉහළයි. ඊළඟට ශ්‍රමණ පිරිස. කවුද මේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ? ඒ පුදුම දැනුමක් තිබිච්ච වෙනත් පුදුම ආධ්‍යාත්මික බලයක් තිබිච්ච අය. බොහෝ අය පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන හිටපු අය. අහසින් යනවා, පොළොව යටින් යනවා, පර්වත මැද්දෙන් යනවා. මේ වගේ පුදුම හැකියාවල් තිබිච්ච මේ ශ්‍රමණ පිරිස. මෙන්න මේ පිරිස තමයි මනුස්ස ලෝකයේ හතර පිරිස බුදුරජාණන් වහන්සේ ඒ හතර පිරිස පොළව කරලා ඒ මත හිටගෙනයි ඉන්නේ. ඒතකොට දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිස දිව්‍ය ලෝකයේ පළවෙනි පිරිස චාතුම් මහරජික පිරිස. එසේ මෙසේ බලයක් තියෙනයිද මේ චාතුම් මහරජික දෙවිවරු කියලා කියන්නේ? නැත්නම් අපි සතරවරන් දෙවියෝ කියලා කියන්නේ. කොයිතරම් බලයක් තියෙනයිද? එක රජ කෙනෙක් යටතේ පාලනය වෙන යටත් ප්‍රසිය ප්‍රමාණය සඳහන් කරනවා කෝටි ලක්ෂයක් කියලා. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙනවා කෝටි ලක්ෂයක්. ඒතකොට හතර දෙනා යටතේ පාලනය වෙනවා කෝටි ලක්ෂ හතරක්. එතකොට මේ අය මෙච්චර පිරිසක් පාලනය කරන්න කොයිතරම් ප්‍රබල වෙන්න ඕනේද? තාම ප්‍රබලයි. දැනුම දැනුමේ සීමාවක් නැහැ. දහම් දැනුම ඒ සීමාවකුත් නැහැ. පිරිත්පතේ තියෙනවා ආටානාටිය කියලා සූත්‍රයක්. හැමෝම හැමෝම දන්නවා ආටානාටිය. පිරිත්පතේ අගහරියම තියෙන්නේ. මේ ආටානාතිය කවුද දේශනා කළේ? අපේ අහලා තියෙනව නේද? ආටානාතිය සූත්‍රය දේශනා කළේ කවුද කියලා? බුදුරජාණන් වහන්සේ විජිකුළු පවුවේ වැඩ ඉන්න කාලේ මෙන්න මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා තමයි මේ ආටානාතිය දේශනා කරන්නේ. එතකොට හිතන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ දේශනාවක් කරන්න එයා කොච්චර පින්වන්තද කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වෙනස් කළේවද? නෑ. ඇලපිල්ලක්වත් වෙනස් කළේ නෑ. එහෙම්මම දිව්‍ය රාජයා කියන දේශනාව භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණය කරමින් වැඩ හිටියා. උදෑසන භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ඊ රාත්‍රියේ දිව්‍ය රාජයා භාග්‍යතුන් වහන්සේට දේශනා කළා කියපු සූත්‍රය භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. ඒ නිසා තමයි ආනාපාන සූත්‍රයේ ඒ නිසා තමයි මේ ආටානාටි සූත්‍රයේට බණවර දෙකක් ඉන්නේ. දෙවියන් විසින් සඳහන් කරපු කොටසයි නැවත ඒ කොටසම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු කොටසයි. කොටස් දෙකක් බවට පත් වෙනවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා මේ තරම් ප්‍රබලයි. එක්කෙනෙක් නෙමෙයි මේ හතර දෙනාම හතර දෙනාම එහෙමයි. ඊළඟට සඳහන් කරනවා තෞතිසාවසි පිරිස කියලා. කවුද මේ තෞතිසාවසි පිරිස? තාවතින්සේ. සත්ව දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්නේ දිව්‍ය ලෝකේ. සත් දෙවිඳු සමග 33ක් දෙවිවරු 32ක් දෙවිවරු මෙහි වැඩ ඉන්නවා. ඒ පුදුම ප්‍රතාපයි. රජවරුනේ ඔක්කොම 33 දෙනාම රජවරු. එතකොට රජවරු යටතේ පාලනය වෙන පිරිස කොච්චරද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට විතර පරිවාර දිව්‍යාංගනා වූ කෝටි දෙකමාරක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. එතකොට අනිත් දෙවිවරුන්ටත් යටත් පිරිසින් කෝටි දෙක දෙකවත් හිටියානම් 33 දෙනෙකුට එහෙම හිටියා මොනතරම් ප්‍රමාණයක් තවතිසාවැසි දෙවියෝම වෙනවද? ආන් ඒ දෙවියන්ට වඩා භාග්‍යතුන් වහන්සේ ඉහලින් ඉහලින් වැඩ ඉන්නවා සියලුම දෙවිවරු බුදුරජාණන් වහන්සේට යටත්. ඊළඟට මාර පුරුෂ පරණින්නිත වසවර්තී ජීවත් වෙන අය හයවෙනි දිව්‍ය ලෝකේ ඊටාම බල සම්පන්නයි. නමුත් භාග්‍යතුන් වහන්සේට යටත් අටවෙනි හතරවෙනි පිරිස බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද එතකොට? බ්‍රහ්ම ලෝක 16යි. රූප සහිත බ්‍රහ්ම ලෝක 16යි. රූප රහිත බ්‍රහ්ම ලෝක 4යි. ඔක්කොම බ්‍රහ්ම ලෝක 20යි. මේ බ්‍රහ්ම ලෝක 20 පල්ලහම තලයේ ප්‍රථම ධානය තලයේ තියෙන බ්‍රහ්ම ලෝක තුනක්. ඒ ප්‍රථම ඥාන තලයේ තියෙන බ්‍රහ්ම ලෝක තුනේ තමයි මේ මේ මහා බ්‍රහ්මය කියන එක තියෙන්නේ. අපි කියන්නේ මහ බඹු කියලා. මහ බඹු වැඩ ඉන්නේ එහෙ. මේ මහ බඹුට කොයිතරම් බලයක් තියෙනවද? සඳහන් කරන බලපරාක්‍රමය නම් අසීමාන්තිකයි. සක්වලක් කියන ප්‍රමාණය අපේ අහලා තියෙනවා. කොච්චරද මේ සක්වලක් කියලා කියන්නේ? සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක්. බ්‍රහ්ම ලෝක 20යි. දිව්‍ය ලෝක 6යි. අපායවල 4යි. මනුෂ්‍ය ලෝක එකයි. මේ තමයි සක්වල. එක ඉරයි පායන්නේ, එක හඳයි පායන්නේ එක සක්වලකට. එහෙමනම් මෙතන සඳහන් කරනවා මේ එක බ්‍රහ්ම රාජයෙකුට. තමයි මහා බ්‍රහ්ම කියන කෙනාට සක්වලවල් 100ක් එළිය කරන්න පුළුවන් වෙයිද කියලා. දැන් එක සක්වලක් එළිය කරන්න පායන්නේ එක ඉරයි. සක්වලවල් 100ක් විතර එළිය කරන්නොත් ඉරවල් 100ක් පායන්න ඕනේ. සඳහන් කරනවා මේ මහා බ්‍රහ්ම කියන කෙනාගේ අතේ සුලඟිල්ලෙන් සක්වලවල් 1000ක් එළිය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉරවල් 1000ක එළිය සපයන ප්‍රදේශය මහා බ්‍රහ්මයාගේ සුලඟිල්ලෙන් ආලෝකමත් කරයි. සුලඟිල්ලෙන් විහිදෙන ආලෝකය එහෙමනම් මුළු ශරීරයේම විහිදෙන කාන්තිය කොහොම වෙන්න පාන්නේ? සක්වලවල් 1000ක චුති උප්පත්තීන් පේනවා කියලා සඳහන් කරනවා. මේ සක්වලවල් 1000 මරණ සත්‍යත් උපදින සත්‍යත් මනාව මුන් වහන්සේද පේනවා. මේ ප්‍රථම ධානතලයේ පල්ලහැ මට්ටමේ තියෙන බඹතලයක ඉන්න කෙනෙකුගේ ආශ්චර්යය. ඉතින් මේ තුන්වෙනි බඹලව නම් තවත් 17ක් උඩට යනකොට ඉහළ කට්ටියගේ තත්ත්වය කොහොම කොහොම ඇද්ද? අන්න ඒ පිරිස බුදුරජාණන් වහන්සේ පාගලයි ඉන්නේ. මනුස්ස ලෝකයේ හතර පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසයි පොළව කරලා භාග්‍යතුන් වහන්සේ ඒ මත හිටගෙන ඉන්නවා. අන් එක සඳහන් කරේ අට පිරිස මත උන්වහන්සේ හිටගත්තා කියලා. මනුස්ස ලෝකයේ හතර පිරිසයි දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ හතර පිරිසයි. මේ හතරට වඩා උඩින් හිටගත්තා කියලා සඳහන් කරන්නේ මේ හතරට මේ අට දෙනාට ළඟා වෙන්නවත් බැරි තරම් ළඟා වෙන්නවත් බැරි තරම් කුදුමාකාර ඥාන ශක්තියක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණ නිසා. ආන් ඒ ඥාන ශක්තියක් භාග්‍යතුන් වහන්සේට ඇති නිසා ඒ ඥාන ශක්තිය මෙන්න මේ දස බල දස බල හැටියට ගොනු කළා. කුදුමාකාර ඥාන ශක්තිය. කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි ඥාන ශක්තිය. ඒ ශක්තියෙන් අවබෝධ කළා මුළු ලෝක ධාතුවම. සඳහන් කරනවා මේ ලෝක ධාතුවම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධ කරගත්ත ප්‍රමාණය අපි දන්නේ කොච්චරද? අපි දන්නේ බොහොම බොහොම චුට්ටයි. අපි දන්න ටික කෙස් ගහකටත් වඩා චුට්ටයි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම සහිතව අවබෝධ කළා. සියලු දේම සියලු දෙනාම සහිතව අවබෝධ කළා. ඒක මේ තථාගත බලවලම සාකච්ඡා කරලා තියෙනවා. අවබෝධ කරන්න බැරි වෙච්ච අවබෝධ නොකළ දෙයක් ඇත්තේම නෑ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා කියලා කිව්වේ ඒකයි. කෝටි ලක්ෂ 24ක් සමාධීන් කියලා සඳහන් කරාම කරුණ හරියට අවබෝධ කරන්න කල්පනා කරන පුද්ගලයාට නම් ඒක හිතාගන්න හිතාගන්න බැරි වෙන කොහොමද සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින්නේ කියන කාරණාවම පවා. ඒ තුලින් මේ ලෝකය අවබෝධ කළේ මෙන්න මේ ලෝකේ මෙන්න මේක මම දන්නේ නැහැ කියලා කියන දෙයක් බුදුරජාණන් වහන්සේට නැහැ. මේක නොදන්නවා කියන දෙයක් නැහැ. සියලුම දේවල් දන්නවා. තනකොළ ගහක් ඇති වෙන්නේ ඇයි? මේ ගහ පැලවෙන්නේ ඇයි? මේ ගහේ මෙච්චර අතු දෙදින්නේ ඇයි? මේ ගහේ මෙච්චර ගෙඩි හැදෙන්නේ ඇයි? මේ ගහේ ගෙඩි නැත්තේ ඇයි? කියන කාරණාව නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් ඒක භාග්‍යතුන් වහන්සේ හරියටම පැහැදිලි කරලා දෙනවා. අන්න එහෙම ඥානයක් උන්වහන්සේට තියෙනවා. යම් අභයතයක් වෙන්නලා නැත්තම් යම් වෙරළු ඇටයක් පෙන්වලා ඇහුවත් ස්වාමීනි මේ වෙරළු ඇටේ පළවෙලා ලොකු ගහක් වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා වෙරළු ගහ මැරිලා යනකම් වෙරළු ගෙඩි කීයක් මේකේ හැදෙනවද කියලා ඇහුවොත් අහපු ගමම්ම උත්තරේ හම්බ වෙනවා. ඒකද වඩා එක ගෙඩියක්වත් වැඩියෙන් හැදෙයිද? එක ගෙඩියක්වත් වැඩියෙන් හැදෙන්නෙත් නෑ. එක ගෙඩියක්වත් අඩුවෙන් හැදෙන්නෙත් නෑ. මෙහෙම උත්තර දෙන්න තියෙන පුදුමාකාර පුදුමාකාර බලය පුදුමාකාර ශක්තිය. මේ තථාගත බලවල මේ කරුණ පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනේ අටවෙනි තථාගත බලය අතීත ಜಾති දක්නා නුවණ. සත්‍යයන්ගේ අතීත ಜಾති පිළිබඳව දකින පුදුම නුවණක් බුදුරජාණන් වහන්සේට තිබුණා. පුණජපරං සාරිපුත්ත තථාගතෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති සෙය්‍යති දං ඒකම්පි ජාතින් දේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ ආදී වශයෙන් ඒ ඒ පුජ්‍යලයාගේ ඒ ඒ જાතිය පිළිබඳව අවබෝධ කරන්නා වූ අප්‍රමාණ වූ නුවණ. ඒ නිසා සඳහන් කරනවා මේ පාඩයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත බව પરම්පරාව දක්නා නුවණ. තථාගතයන් වහන්සේගේ ඒ ඥානමය බලයක් බවය. තමන් වහන්සේගේ අතීත પરම්පරාව දක්නා නුවණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අතීත પરම්පරාව දක්නා නුවණ. සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා මන් තීරණය කළේ කොයි කාලෙද? බුද්ධත්වයේ වෙනුවෙන් යෙහෙසඳ මං කල්පනා කළේ කොයි කාලෙද? ඊට කලින් මං කොහොම ඉපදිලා හිටියද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1යි. බුද්ධත්වයේ සඳහා පෙරම් පුරන්න කල්පනා කරපු කාලේ ඉඳලම ආපු දුර. එතකොට ඊට කලින් ඉපදිලා හිටියේ නැද්ද? ඊට කලිනුත් ඉපදිලා හිටියා. එහෙම ඉපදිලා හිටපු කෙනාගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැද්ද? ස්වභාවයක් දැක්කා. ඒ තරම් ඈත දකින්න පුළුවන් හැකියාවක්. ඒ කාරණාව පිළිබඳව සඳහන් කරනවා මේ එක එක්කෙනාට දකින්න පුළුවන් දුර සංසාරී. අපි බුදුරජාණන් වහන්සේ ගාවට සංසාරේ ඈත දැක්ක කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ ගාවට ඈත දකින්න පුළුවන්ව හිටපු කෙනා සරියුත් මහ රහතන් වහන්සේද? සරියුත් මහ රහතන් වහන්සේ නෙමෙයි. මුගලන් මහ රහතන් වහන්සේත් නෙමෙයි. එහෙනම් කවුද දෙයියනේ මෙතෙන්ට යන්න හිටපු කෙනා? අග්‍රශ්‍රාවකයන් වහන්සේටවත් බැරි වුණා නම් එතෙන්ට යන්න පුළුවන් වුණේ යසෝදරා දේවීන් වහන්සේට විතරයි. මෙන්න මේ සඳහන් කරනවා මේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාරේ ආපු ගමන පිළිබඳවම කියනවා කියලා. වෙනත් එහෙම ශ්‍රාවකෙක් මේ ශාසනයේ හිටියෙම හිටියෙම නෑ. ඒ කාරණාව මෙතනම පැහැදිලි කරලා දෙනවා. මෙතන සඳහන් කරනවා අතීතයේ දක්නා සමත් බොහෝ දෙනා අතීතයේ දකින්න සමත් වෙන්නේ නෑ කියලා. 40 කපක් අතීතයේ දක්නට සමත් නොවේති. ඔවුන්ට වඩා අධිකව නුවණ ඇති දෙයින් තථාගතයන් වහන්සේ ඇතම් ශ්‍රාවකයෝ කල්ප 100ක් දහසක් අතීතයේ දකිති. කල්ප 100ක් කල්ප 1000ක් අතීතයේ දැකපුවා හිටියා. ඔවුන්ට වඩා නුවණැති බැවින් 80 මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් අතීතයේ දැක්කා. 80 මහා ශ්‍රාවකයන්ට පේන්නේ කල්ප ලක්ෂයක් ඇතතේ. අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේට මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් ඇත පේනවා. සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේට කල්ප අසංඛ්‍යය දෙකක් හා ලක්ෂයක් අතීතයේ දකින්නවා කියලා. බුදුරජාණන් වහන්සේගේ අතීත දැක්ම සීමාවක් නැහැ. මෙච්චර කාලයක් දකින්නවා කියලා සීමාවක් නැහැ. යශෝදරා දේවීන් වහන්සේත් මේ පාරමිතා සම්පූර්ණ කරගෙන එනකොට උන්වහන්සේ මොන මොන බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබුවද මොන බුදුරජාණන් වහන්සේ ළඟ වාක් ප්‍රනිධානය කළාද මනෝ ප්‍රනිධානය කරමින් කොහොම වැඩ හිටියද මේ කරුණ ඔක්කොම දකින්න පුළුවන් පුදුමාකාර නුවණක් යශෝදරා දේවීන් වහන්සේට තිබුණ බව සඳහන් කරලා තියෙනවා. කාරණාව ධර්මයේ අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි ගැන කොහොම දකින්නේ ඇද්ද? අපේ ස්වභාවය පිළිබඳව කොහොම දැකලා වෙන්න ඇද්ද අපට ධර්ම දේශනා කළේ. අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ අපේ සංසාරේ දුර පැහැදිලි කළා. එක සත්‍යේ එක අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු තරම. කොච්චරක් කියලා සඳහන් කරනවද? මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. ඒ එක අම්මා කෙනෙකුගෙන් මේ ජීවිතේ මගේ අම්මා යම් කෙනෙක්ද? ඒ අම්මා යම් නමකින් හඳුන්වනවද? මේ අම්මම මේ සංසාරේ මට මුණ ගැහිච්ච වාර සීමාවක් නැහැ. වෙන අම්මලා මුණ ගැහිච්ච වාර තවත් සීමාවක් නැහැ. නමුත් මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මේ භවයේ මගේ අම්මා වෙලා ඉන්න කෙනා මීට පෙරත් මට හම්බ වෙච්ච අවස්ථා. ආන් ඒ හම්බ වෙච්ච අවස්ථාවන් වල මා ඇගෙන් උරා දීපු කිරි ප්‍රමාණය මේ මහා සාගර ජලයට වඩා වැඩි. එක්කෙනෙකුගෙන් එහෙමනම් මට අම්මලා කොච්චර ඉන්න ඇද්ද? ඒත් එක්ක මම ඒගොල්ලන්ගේ කොච්චර කිරි බොන්නේ නැද්ද? මේකත් එකතු කළොත් සීමාව හොයන්න හම්බෙන්නේ නැහැ. සීමාව කොහොමද හොයන්න බෑ අපිට අද. එතකොට අපි හැම ආත්මෙම කිරි බොන හැටියට ඉපදුනාද? කුඹියෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? පණුවෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? කුරුල්ලෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? කිරි නොබීපු ආත්මම වැඩි. කිරි බීපු ආත්ම අඩුයි. එහෙම අඩුවෙන් කිරි බීපු ආත්ම තිබිලත් මහා සාගරයේ ජල කඳට වැඩියෙන් කිරි කිරි බීලා තියෙනවා නම් අපි ඒ හිතන්නේ කොච්චර ඉපදෙන්නේ නැද්ද කියලා. මෙච්චර ජලකඳ, මෙච්චර කිරි ගොඩ. අපි හිතන්න ගත්තොත් කොච්චර ඉපදුනාද සංසාරේ කියලා මං හිතන්නේ හිසේ කැක්කුම හැදෙනවා. මේක හිතන්න බෑ අපිට කවදාවත්. නමුත් භාග්‍යතුන් වහන්සේ මා දිහා බලන්න පටන් ගත්තාම මෙතන ඉඳලා බලන්න පටන් ගත්තොත් එහෙමයි මුල ඉඳලා බලන්න පටන් ගත්තොත් එහෙමයි. කවදා කවදා කොහේ කොහේ කොහොම කොහොම කොහොම ඉපදී ඉපදී මොන අපායවල දුක් විඳිනා මේන പ്രേත ලෝකවල දුක් විඳිනා මොන තිරිසන් ලෝකයේ දුක් විඳිනා මනුෂ්‍ය සැප විඳිනා පැවිදි වෙච්ච ආත්ම ගාන මෙච්චරයි ආදී වශයෙන් දසමින් දසමින් ඒ පුජ්‍යලයාගේ සසර ගැන කියන්න පුදුමාකාර හැකියාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා අන්න ඒකට තමයි මේ චුති උප්පත්ති දක්නා නුවණක් පිළිබඳව මෙතන සඳහන් කරලා තියෙන අතීත ಜಾති දක්නා නුවණක් පිළිබඳව ඒ නිසා පිළිතුරු මෙතන පැහැදිලි කරනවා මේ අතීත ಜಾති දක්නා නුවණ පිළිබඳව පැහැදිලි කරන තව තැනක බුදුරජාණන් වහන්සේට මේ අතීත ධාතීන් පිළිබඳව දැක ගැනීමට තිබිච්ච හැකියාව ලෞතර බුදුන බුදුරජාණන් වහන්සේට මෙච්චර ප්‍රමාණයකින් ඒක සීමා සහිතයි කියලා නම් සඳහන් කරන්න සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මගේ විතරද මේ දැක්කේ? නෑ. මේ ලෝක ධාතුවේ කොච්චර සත්වයක්ද? මිනිස්සු විතරක්ද? නෑ. අනන්ත සක්වල අනන්ත ජීවීන්. අනන්ත සක්වල අනන්ත ජීවීන්. ඒ සියලුම සත්තු ගැන කියනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට කවුරු හරි පණුවෙක් අරන් ගිහිල්ලා පෙන්නලා කියනවා ස්වාමීනි මෙයා ගැන තොරතුරු කියන්න කියලා. මේ ජීවිතේ පණුවෙක්. ගියාත්මි කවුද ගියාත්මි කවුද ඉස්සරලා ඉස්සරලා ඉස්සරලා ඉස්සරලා කවුද කවුද කවුද කොහොමද කියන කරුණ මනාවම සඳහන් කරනවා. ඒ පණුවත් එක තවත් පණුවෙක් අරන් යනවා. ස්වාමීනි මේ පණුවා කොහොමද මේ පණුවා කොහොමද? මේ දෙන්නගේ ස්වභාවය වෙනමම වෙනමම හරියටම දේශනා කරනවා. අපි මේ දෙන්නත් එක කූඹියක් කරන් යනවා. ස්වාමීන් මෙයාගේ தත්ත්වය මොකද්ද? එයා මනුෂ්‍ය භවවල කොච්චර හිටියද? එයා තිරිසන් භවවල කොච්චර හිටියද? එයා රජ වෙලා කොච්චර හිටියද? එයා පැවිදි වෙලා කොච්චර හිටියද? මේ ආදී වශයෙන් ඒ චරිතයට සම්බන්ධ සියලුම කාරණා හැකිලීමක් පැකිලීමක් නැතුව විස්තර කිරීමේ පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුව සතුව තිබුණා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දේවදූත ආදී සූත්‍රවල නිරය පිළිබඳව පැහැදිලි කරනකොට කොයි වාගේ කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළාද? නිරේ පිළිබඳව දේශනා කළේ මහණෙනි මෙය තව කවුරුවත් දැකලා මට කියපු දෙයක් නෙමෙයි. කිසිම දෙවියෙක් කිසිම ග්‍රහමෙක් කියපු දෙයක් නෙමෙයි. හරියට මේ කාරණාව කොහොමද පේන්නේ? මූණට මුහුණලා තියෙන ගෙවල් දෙකක්. ඒ ගෙවල් දෙක මැද්දේ කවුරු හරි කෙනෙක් හිටගත්තොත් මේ ගෙයින් එළියට යන අය මේ ගෙයි ඇතුළට යන අය. අර ගෙයින් එළියට එන අය ඒ ගෙයි ඇතුළට යන අය. ගෙවල් දෙකෙන්ම පිට වෙලා බහැරට යන අය. ගෙවල් දෙකට මැද්දේ හිටගෙන ඉන්න පුද්ගලයාට හොඳට හොඳට පේනවා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට සත්‍යයගේ මේ පෙර සංසාරමේ ಜಾති පිළිබඳව දකින්න පුළුවන් හැකියාව තිබුණේ. මේ ලෝකෙන් චිත වෙලා නිරේත යන අයත් භාග්‍යතුන් වහන්සේ හොඳට දකිනවා. මේ ලෝකෙන් චිත වෙලා දෙව්ලොව යන අයත් භාග්‍යතුන් වහන්සේ හොඳට දකිනවා. දෙව්ලොවින් චිත වෙලා නිරේත යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. දෙව්ලොවින් චිත වෙලා බඹලොවට යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මේලවින් චිත වෙලා දෙව්ලොව යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මේලවින් චිත වෙලා නිරේත යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට මේ එක පුජ්‍යලයක් දිහා නෙමෙයි. සකල සත්ත්ව සංහතිය පිළිබඳවම අවබෝධ කිරීමේ පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තිබුණ නිසා ඒ කාරණාව සඳහන් කරලා තියෙන්නේ පෙර જાතීන් පිළිබඳව දන්නා නුවණ. ඒ නුවණ පුදුම විදිහටයි තිබුණේ. ඊළඟට තුන්වෙනි නවවෙනි තථාගත බලය. සත්වයන්ගේ චුතිඋප්පත්ති දක්නා නුවණ. එනම් මේ සත්වයන්ගේ චුතිඋප්පත්ති දක්නා නුවණින් විශේෂයෙන් පැහැදිලි කළා මෙන්න මේ නිරේට යන හැටි. දේවදූත සූත්‍රයෙන් සහ බාලපඬිත සූත්‍රයෙන් තමයි ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිරය පිළිබඳව කාරණාව පූර්වට පැහැදිලි කරපු තැන. පුනතපරං සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්ුණා විසුද්ධේන අතික්කන්ති මානුසකේන සත්‍යේ පස්සති වර්තමානයේ uppajjamaane හීනේ පණීතේ සුවන්නේ දුබ්බන්නේ යථා කම්මුපගේ සත්‍යේ පජානාති මේ ආදි වශයෙන් ඒ කරුණ පැහැදිලි කරනවා ඒ ඒ භවයෙන් චිතව ඔවුන් කළ පින්පව් අනුව සත්වයන් සුගති දුර්ගති දෙකෙහි උපදිනා ඇති තථාගතයන් වහන්සේ දක්නාහ ඒ ඒ භවයෙන් චිත වෙලා සුගති දුර්ගති වල උපදින උපදිනාය ඒකයි සඳහන් කළේ මෙලවෙන් පිට වෙලා දෙව්ලොව යන අයත් පේනවා දෙව්ලොවින් පිට වෙලා නිරේත යන අයත් පේනවා. මෙලවින් පිට වෙලා නිරේත යන අයත් පේනවා. මෙලවින් පිට වෙලා ප්‍රේත ලෝකයට යන අයත් පේනවා. ඕනෑම පුජ්‍යලයක් දිහා බලලා මේ පුජ්‍යලයා මේ භවයෙන් පසු අහවල් තැනයි උපදින්නේ කියන කාරණාව දේශනා කිරීමේ පුදුමාකාර හැකියාවක්. ඒ කාරණාව දැකලා නිරයට යන්න ඉන්න අය නිරයෙන් නිදහස් කරන්න භාග්‍යතුන් වහන්සේට බොහෝ අවස්ථාවල් තිබුණා. බොහෝ දෙනා නිරයෙන් බොහෝ දෙනා නිරයෙන් නිදහස් කරගත්තා. ඒක සම්මා සම්බුදුන්ට විතරක් කරන්න පුළුවන් පුදුම හැකියාවක්. මේ දේශනාව පුරාම සඳහන් කළා රහතන් වහන්සේලාටත් යම් ආකාරයකින් ඒ හැකියාව තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් තිබුණේ භාග්‍යතුන් වහන්සේට තරම් තිබුණේ නැහැ. යම් ප්‍රමාණයකට පමණක් රහතන් වහන්සේලාට තිබුණා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේට මේ ඇති හැකියාව රහතන් වහන්සේට වඩා ඊටාම ඉහළ නිසා තෙසත්ත ඥාන පිළිබඳව විස්තර කරනකොට ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන හයක් පිළිබඳව සඳහන් කරනවා. එතකොට මොනවද මේ අසාධාරණ ඥාන? ශ්‍රාවකයන්ට නැති බුදුරජාණන් වහන්සේට විතරක් ඇති ඥාන සමුදායක් තමයි අසාධාරණ ඥාන. එහෙම ඥාන හයක් තියෙනවා. ඒ ඥානයෙන් දකින්න හැටි වෙන කාටවත් දකින්ද වෙන කාටවත් දකින්න බැරි නිසා එහෙම සඳහන් කරලා තියෙනවා. එහෙනම් චුති උප්පත්ති කොහෙද උපදින්නේ කියන කාරණාව මනාව දැක්කා. ඊළඟට සඳහන් කරනවා මේ චුති උප්පත්ති දෙකම දැකීම ditthi විසුද්ධිය පිණිස පවත්නා බවත් විසුද්ධි මාර්ගයේ කියා ඇත්තේ. ditthi විසුද්ධිය. චිත උප්පත්ති දෙකම හරියටම දකින්න එක සහ පැහැදිලිව පිරිසිදුව අවබෝධ කරලා මරණින් මත්තේ මොහු මෙතනමයි කියන කාරණාව සඳහන් කරනවා. අන්න ඒ නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්න අන්තිම වෙලාවේ. අන්තිම වෙලාවේ තීරණය කළා මරණාසන්න වෙලා මම බුදුන් දැකලා සමාව ඉල්ලන්න ඕනේ කියලා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි දේවදත්තයන් වහන්සේ ඔබ වහන්සේ දැක ගන්න එනවා. බුදුරජාණන් වහන්සේ කාරණාව සඳහන් කරනකොටම පැහැදිලි කළා භික්ෂූනි දේවදත්ත මන් දකින්නේ කියලා. මේ කාරණාව අහගෙන හිටපු බොහෝ දෙනා බැලුවා දේවදත්ත භාග්‍යතුන් වහන්සේ දකින්නේම නැද්ද? ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් ජේතවනාරාමයේ ගේට්ටුව ගාව. තව තව චුට්ටක් එන්න තියෙන්නේ. ස්වාමීනි දැන් ජේතවනාරාමයට ඇතුල් වුණා. දැන් ජේතවනාරාමයටම ආවා. ස්වාමීනි දැන් ස්වාමී දැන් ජේතවනාරාමේ පොකුණ ගාව. තව බොහොම ටිකයි. දැන් මේ සියලු දෙනා හුඟක් දෙනා කල්පනා කළා නෑ භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කළා දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුන් දකින්න පින පින ඇති කියලා. පොකුණ ළඟට එනකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ සඳහන් කළා "ධාඩිය පෙරාගෙන බුදුන් දකින්න යන්න බෑ. අද ටිකක් බිම තියන්න" කියලා. අඟ බිම තිබ්බා විතරයි දේවදත්ත ස්වාමීන් වහන්සේ හරියට වටපිරයක් ඇදලා වට කළා වගේ උන්වහන්සේ පතල් බිම තියනවත් එක්කම නිරයෙන් ආපු ගිනි දැල් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වහගත්තා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබුණා. ළඟටම ආවා. දකින්න ලැබෙන්නේ නැහැ කියලා කීවනම් ඒ ලැබෙන්නේ නැති හින්දම තමයි එහෙම කියලා තියෙන්නේ. කොහොම නෙමෙයි ජේතවනාරාමේ දොරකඩට ආවා කියලා කිව්වත් දකින්න හම්බෙන්නේ නැහැ කියලා තිබ්බනම් හම්බ වෙන්නෙම හම්බ වෙන්නෙම නැහැ. ඒ වෙලාවේ නම් නිරයට ඇදගෙන යන වෙලාවේ නම් සඳහන් කළා ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. නමුත් සරණ යන්නේ එහෙම සරණ යන්න බෑ. සරණ විඳිච්ච නිසා නිරේ වැටිලාද මේ මොහොත වෙනකොටත් අප්‍රමාණ දුක් විඳිනවා පින් ඇති කෙනෙක් නෙමෙයිද මේ. ඔබ වගේ මා වගේ පින්වන්තෙක් නෙමෙයි. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේටත් වඩා පුණ්‍යවන්තෙක් තමයි ওই දැන් නිරේ ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පිරුවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කොච්චර පෙරම් පිරුවද? මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂ එකක්. සරියුත් මහරහතන් වහන්සේ වගේ තවත් ගුණයක් පෙරම් පුරලා ඉන්නේ. ඒ තරම් පෙරම් පුරලත් නිරේ. අජාසත් රජු අජාසත් රජු සරියත් මහරහතන් වහන්සේට වඩා පෙරම් පිරුවා. මුගලන් මහරහතන් වහන්සේට වඩා පෙරම් පුරුවා. ඒත් මහා කල්ප සංඛ්‍ය දෙකකුත් ලක්ෂ එකක් පෙරම් පුරලා ඉන්නේ මොකද ඒ සංසාරේ කවදා හරි දවසක ඊතර යන්නේ පසේ බුද්ධත්වයේ ලබලමයි. මේ දෙන්නම පසේ බුදු වෙනවා. එක්කෙනෙක් විජිතාවි නමින් පසේ බුදු වෙනවා. මේ ආදි වශයෙන් බුද්ධත්වයේ ලැබල සසරින් එතර යන්න තරම් පින් කියන පින් කියන උතුම් අය දේවරත් ස්වාමින් වහන්සේට වඩා බොහොම කලින් අජාසත් රජු පසේ බුදු බව ලබයි. හේතුව දේවරත් ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ අවීචී දුක් විඳින අවීචී අජාසත් රජු අවීචිත ගියේ නෑ. ඇයි අජාසත් රජු අවීචිත නොගියේ? බොහෝ පින් කරලා පින් කරලා අවීචිත යන්නේ එකම ගැරලා අජාසත් රජු ලෝක මුදලේ තමයි මේ වෙනකොට පැහැන්නේ. අවුරුදු කීයේද? අවීචිය නම් අසංකීයකට අප්‍රමාණ අවශ්‍ය. අසංකීයක් අවශ්‍යයි. ලෝකමිනරේ අවුරුදු අවුරුදු 60000ක් ආවිෂයි. අසංකේයයත් සමාන වෙනකොට 60000 ඊටාම සුදු සුදු කාලයක්. අවීචී අන්තර්කල්පයක් අවශ්‍යයි. අන්තර්කල්පය කියන්නේ අසංකේ කොච්චරද? 8640000. අසංකේයයක් නෙමෙයි අසංකේ 8640000ක් මනුස්ස වර්ෂය. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ චුති උප්පත්ති දකින්න තිබිච්ච නුවණ එතන පැහැදිලි කරනවා නවවෙනි තථාගත බලය. ධර්මදේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා 10 වෙනි තථාගත බලය සාකච්ඡා කරන්නේ